සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමොක්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 දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ සමුදයං අරිය සත්‍යං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං සද්ධාවන්ත පින්තුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ ගයාන් දර්ශන සිල්වා මැතිතුමා ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම සහෝදර සහෝදරියන් සහ ඥාතීන් විසින් පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන්නේ දෙසැම්බර් මාස 20 වැනි දින 79 වැනි ජන්මදිනයේ සමරන සීතා කරුණාරත්න මැතිණියට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් ඒ මව්පිය දෙපාර්ශ්වයේම මිය පරලෝ යන්නට දුණු ඒ ඒ සිල්වා මැතිතුමා ඇතුළු මව්පිය දෙපාර්ශ්වයේම මිය පරලෝ යන්නට දුණු සියලු ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා පුණ්‍ය ආනුමෝදනා කිරීමත් අරමුණු කොටගෙනයි අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ. ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන සිදු කරන ධර්මදේශනාවෙහි මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ චතුරාර්ය සත්‍ය නිර්වාණ අවබෝධයට උපකාර වෙන ආකාරය පැහැදිලි කරමින් අද ධර්මදේශනාව සිදු කරන හැටියටයි. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ චතුරාර්ය සත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනා පාඩයක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව ඇතුළු බොහෝ සූත්‍රයන්හි තථාගතයන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි කරනවා. සම්බුද්ධ ශාසනයෙහි තථාගත දේශනාව තුළ ප්‍රධාන දේශනාවක් වෙන්නේ චතුරාර්ය සත්‍යයි. ඒ කුමක් නිසාද? නිර්වාණ අවබෝධය සඳහා එය ප්‍රධාන දේශනාව වන නිසා. එතකොට අද දවසේ අපි පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය නිර්වාණ අවබෝධය සඳහා කොහොමද උපයෝගී වෙන්නේ කියන මේ කාරණය. අපි මෙහිදී මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන සත්‍ය ලෝකයේහි සත්‍ය වශයෙන් කතා කරන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි සම්මුති සත්‍ය අනිත් කාරණය තමයි පරමාර්ථ සත්‍ය සම්මුති සත්‍යයි කියලා කියන්නේ ලෝකයා විසින් ඇති කරගත්තු සම්මුති නමුත් ඒ සම්මුති වල සමහර වෙලාවට බෙදලා ගත්තාම වෙන් කරලා ගත්තාම ඒ කියන කාරණේ සත්‍යක් නොවෙන්නටත් පුළුවන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි මේසේ කියලා හඳුන්වන්නේ ලෑලි ටිකක් ඒ වගේම තට්ටුවක් කකුල් හතරක් ඒ විදිහට සකස් කරලා තියෙන උපකරණයක් තමයි අපි මේසය කියලා හඳුන්වන්නේ. නමුත් අර උඩින් සවි කරලා තියෙන ලෑලි ටික වෙන් කරලා අර තට්ටුව ගලවලා වෙන් කරලා කකුල් ටික වෙන් කරලා ගත්තොත් එතන තියෙන්නේ ලී මිටියක් විතරයි. ඊට පස්සේ ඒවා පුංචි පුංචි කෑලි වලට කැපුවොත් ලී කෑලි ගොඩක් විතරයි. ඒවා පුංචි කුඩු වලට කුඩු කළොත් ලී කුඩු ගොඩක් විතරයි. මේ විදිහට මේසේ කියන එක අපි සම්මත වශයෙන් සත්‍යක් කියලා හඳුනාගත්තට ඒ මේසය සමහර වෙලාවට ඒ තියෙන ආකාරය වෙනස් කළොත් මේසයයි කියන සම්මුතිය තනින් අතුරුදහන් වෙලා යනවා. නමුත් ඒක ඒ ලෑලි ටික සහ ඒ කකුල් සකසලා තියෙන ආකාරයත් එක්කලා මේසයයි කියලා හඳුනා ගැනීම ඒක බොරුවක් හෝ මුසාවක් නෙමෙයි. ඒක ලෝකයේ සත්‍යයක් හැටියට පිළිගන්නවා. ඒකට අන්න ඒ වගේ බැලූ බැල්මට ලෝක සම්මත වශයෙන් සත්‍ය වශයෙන් පවතින නමුත් ඒවා බෙදා බැලුවාම ඒ බඳු සත්‍යයක් ප්‍රකට නොවන කාරණා තමයි සම්මුති සත්‍ය කියලා හඳුන්වන්නේ. පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ කොතෙක් බෙදලා බෙදලා අවසාන නොබෙදිය හැකි තැනකට බෙදා බැලුවාම සැබවින්ම එහිදී අපට හමු වෙන ලෝක ධර්මතාවයන් තමයි පරමාර්ථ සත්‍ය කියලා හඳුන්වන්නේ. එතකොට චිත්ත චෛතසික රූප නිබ්බාන වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පවතින සියලුම සම්මත වශයෙන් අපට පෙනෙන පුද්ගලයාය, ගේ දොරය, ද්‍රව්‍යය ආදී වශයෙන් අපි හඳුන්වන ඉරහඳ තාරකාය, ගහකොළය නොඑක් විදිහෙන් හඳුන්වන දේවල් ওই විදිහෙන් චිත්ත චෛතසික රූප නිබ්බාන වශයෙන් ලෝකේ පරමාර්ථ ධර්ම වශයෙන් බෙදලා බෙදලා අවසානයේට නොබෙදිය හැකි තැනකට එන මූලික සත්‍ය කරුණු හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය කියන කාරණය එන්නේ අර කියන සම්මුති සත්‍ය ගොඩට නෙමෙයි පරමාර්ථ සත්‍ය කියන තැනටයි. ඒ කියන්නේ ලෝකේ කිසිවෙකුට වෙනස් කළ නොහැකි කිසිවෙකුට බොරු කළ නොහැකි කොයි විදිහෙන් බෙදලා බැලුවත් මොන විදිහෙන් විමසා බැලුවත් ඒක එසේ නොවේ කියලා කිසිම ශ්‍රමණේකට බ්‍රාහමණේකට මිනිස්සෙකුට දෙවියෙකුට බ්‍රහ්මේකට මාරේකට එය ප්‍රතික්ෂේප කරන්න බැරි වෙනත් ආකාරයකින් පණවන්නට බැරි ලෝකේ පරම සත්‍ය කාරණා හතරක් තමයි මේ චතුරාර්ය සත්‍ය හැටියට පරමාර්ථ ධර්ම වශයෙන් පතහාගතයන් වහන්සේ දේශනා කරන්නේ එතකොට ඒ කියන සත්‍ය ආර්ය සත්‍යයි කියලා හඳුන්වන්නේ කුමක් නිසාද? අර සාමාන්‍ය ලෝකයා විවාහාර කරන සම්මුති සත්‍යෙන් ඔබට ගිය ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කරන ලද ලෝකේහි යථාර්ථයන් නිසා තමයි ඒවට ආර්ය සත්‍ය කියලා කියන්නේ. ඒ ආර්ය සත්‍ය කරුණ වශයෙන් හතරක් වෙන නිසා තමයි චතුරාර්ය සත්‍යයි කියලා කියන්නේ. එතකොට තවත් ආකාරයකින් මේක මේ පිළිබඳව පැහැදිලි කළොත් ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කළ සත්‍ය නිසා චතුරාර්ය සත්‍ය හැටියට හඳුන්වනවා වගේම යම්කිසි කෙනෙක් මේ සත්‍ය හතර මනවින් අවබෝධ කළොත් ඒ තනත්තා ආර්ය භාවයටපත් වෙනවා. එතකොට ආර්යයන් වහන්සේලා විසින් අවබෝධ කළ සත්‍ය නිසා මේ චතුරාර්ය සත්‍යයට ආර්ය සත්‍ය කියලා හඳුන්වනවා. යම්කිසි කෙනෙක් මේ කරුණු හතර මනවින් අවබෝධ කළොත් ඒ තනත්තා ආර්ය භාවයට පත්වෙන නිසා මේ කරුණු හතර ආර්ය සත්‍ය කියලා හඳුන්වනවා. එතකොට කරුණු හතරක් නිසායි ඒවා චතුරාර්ය සත්‍ය වශයෙන් දක්වලා තියෙන්නේ. එතකොට මේ කාරණා හතර නිර්වාණ අවබෝධයට හේතු වෙන්නේ කොහොමද කියන කාරණයයි අද ධර්ම දේශනාවේදී පැහැදිලි කර දෙන හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ. එතකොට නිර්වාණ අවබෝධය කියලා හඳුන්වන්නේ කොහොමද? නිවන එහෙම නැත්නම් නිර්වාණ අවබෝධයයි කියලා හඳුන්වන අවස්ථාව අපට දෙආකාරයකින් හඳුනා ගන්නට පුළුවන්. සෝපදිශේෂ පරිණිර්වාණය සහ අනුපදිශේෂ පරිණිර්වාණය. එහෙම නැත්නම් ක්ලේශ පරිණිර්වාණය සහ ස්කන්ධ පරිණිර්වාණය හැටියට නිර්වාණය දෙආකාරයි. නිර්වාණ අවබෝධය දෙආකාරයි. නිර්වාණය කියලා හඳුන්වන්නේ වාන කියලා කියනවා තෘෂ්ණාවට. එතකොට වාන සංඛ්‍යාතෝ තෘෂ්ණාවෙන් සම්පූර්ණයෙන් මිදුණු ස්වභාවය නැවත නොහට ගන්නා ආකාරයෙන් තෘෂ්ණාව ප්‍රහාණය කළ අවස්ථාව නිර්වාණ කියලා හඳුන්වනවා. එතකොට මේ නිර්වාණය තමයි අපි අර මුලින් කිව්ව ආකාරයට දෙආකාරයකින් දැක්වෙන්නේ ක්ලේශ පරිනිර්වාණය සහ ස්කන්ධ පරිනිර්වාණය. ඒතර පරිණිරවාණය කියලා කියන්නේ නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීම. දැන් එදිනෙදා ජීවිතයේදී අපේ මනසේ මතුවෙන තෘෂ්ණාව අපට පුළුවන්කම තියනවා දුරු කරන්න. එය සිහිය උපදවාගෙන ප්‍රඥාව උපදවාගෙන වීරිය මතු කරගෙන අපිට ඒ තෘෂ්ණාව දුරු කරන්න පුළුවන්. එහෙම දුරු කළාට ඒ දුරු කිරීම తాවකාලිකයි. නැවත වරක් අපේ මනසේ අපි ඇලොම් කරන කාරණයක් අරමුණු වෙනකොට යලිත් තෘෂ්ණාව මතුවෙනවා. යලිත් දුරු කළාට යලිත් මතුවෙන. එතකොට ඒ සාමාන්‍ය ජීවිතයේදී අපි තෘෂ්ණාව දුරු කිරීම ස්ථාවර වූ කාරණයක් නෙමෙයි. ඒ නිසා ඒ විදිහට තෘෂ්ණාව දුරු කිරීම හඳුන්වනවා තදංග නිරෝධයයි කියලා. ඒ කියන්නේ తాවකාලික වශයෙන් නිරුද්ධ වීම. ඒකත් එක්තරා නිරෝධයක්, නිර්වාණයක් හැටියට තමයි හඳුන්වන්නේ. එතකොට නිර්වාණ කිව්වේ තෘෂ්ණාවෙන් බැහැරවීම, තෘෂ්ණාව දුරු කිරීම. ඒ තෘෂ්ණාව දුරු කිරීම తాවකාලිකව සිද්ධ කරනවා නම් එය හඳුන්වන්නේ තදංග නිර්වාණ. එහෙම නැත්නම් තදංග නිරෝධයයි කියලා. ඒ වගේම යම්කිසි කෙනෙකුට චිත්ත ඒකාග්‍රතාවයේ කුසල චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කරගත්තොත් ඒ කියන්නේ අකුසල් අරමුණු වලට සිත නොයා කුසලාරම්මණයෙහිම නැවත නැවත බොහෝ කාලයක් පවත්වා ගන්නට සිත පුරුදු පුහුණු කළොත් ඒ තනත්තාගේ මනසේ තෘෂ්ණාව ද්වේෂය ආදී මේ ක්ලේශ ධර්මයන් මතුවෙන්නට අවස්ථා අඩු වෙනවා. එතකොට දීර්ඝ කාලයක් මුළුල්ලේ අර තෘෂ්ණාව ඇතුළු කෙලෙස් ධර්ම මතු නොවි පවතිනවා. අන්න එහෙම දීර්ඝ කාලයක් තෘෂ්ණාව බැහැර කරන්නට පුළුවන් බව එහෙම නැත්නම් තෘෂ්ණාව දුරු කරලා දිගු කලක් මනස පවත්වන්නට පුළුවන් බව එයත් නිර්වාණයෙහි එක් අවස්ථාවක් එය හඳුන්වන්නේ විස්කම්බන නිරෝධය හෙවත් විස්කම්බන නිර්වාණයයි කියලා. අර తాවකාලිකව තෘෂ්ණාව දුරු කිරීම තදංග නිරෝධයයි, තදංග නිර්වාණයයි. දීර්ඝ කාලයක් තෘෂ්ණාව යටපත් කරලා තියන්නට පුළුවන් බව විස්කම්බන නිරෝධයයි. ඊළඟට යම්කිසි කෙනෙකුට තෘෂ්ණාව නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන් නම් අන්නේ අවස්ථාව තමයි සමුච්ඡේද නිරෝධයයි කියලා හඳුන්වන්නේ. දැන් තෘෂ්ණාව නැවත නොහට ගන්න ආකාරයෙන් ਸਰව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන අවස්ථාව තමයි අරහත් මාර්ගඥානයේ සාක්ෂාත් කිරීම හෙවත් නිවන් අවබෝධ කිරීමයි කියලා කියන්නේ. එතකොට ඒ තෘෂ්ණාව නැවත නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය වෙන්නේ කොහොමද? එහෙම ප්‍රහාණය කරන්න නම් තෘෂ්ණාව ඇති වෙන හේතුව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්නට ඕන. තෘෂ්ණාව දුරු කළ යුතු ධර්මයක් වුණාට ඒ තෘෂ්ණාව ඉබේ හටගන්න දෙයක් නෙමේ තෘෂ්ණාව හටගන්නේ හේතුවක් ඇතිවයි එවනම් තෘෂ්ණාව දුරු කරන්න දුරු කරන්න කියලා කිව්වට තෘෂ්ණාව දුරු කරන්න ඕන ඕන කියලා හිතුවට එය ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් නැහැ ඒ තෘෂ්ණාව නැවත නැවත මතුවීමේ හේතුව හරියට දැනගෙන ඒ හේතුව ප්‍රහාණය කළොත් තමයි තෘෂ්ණාව ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ ඒ තෘෂ්ණාව ඇතිවීමේ හේතුව කුමක්ද? අවිද්‍යාවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අවිද්‍යාව නිසා තමයි තෘෂ්ණාව හටගන්නේ. කුමක්ද අවිද්‍යාව කියන්නේ? මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය හරියට නොඇතහීම. ඒතර සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොවැටහෙන නිසා තමයි මේ සංස්කාර ධර්මයන් පිළිබඳ තෘෂ්ණාවක් ඇති වෙන්නේ. කුමක්ද සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය කියන්නේ? දුක්ඛ ස්වභාවය. මේ සියලුම සංස්කාරයන්හි දුක්ඛ ලක්ෂණය තමයි එහි යතහ ස්වභාවය. සබ්බේ සංඛාරා දුක්ඛා මේ සියලුම සංස්කාරයෝ දුක්ඛ ධර්මයෝය. ඒවා දුක්ඛ ධර්ම හැටියට හරියට වැටහෙන්නේ නැති නිසා තමයි අපිට මේ සංස්කාර පිළිබඳ තෘෂ්ණාව ඇති වෙන්නේ. මොකද්ද දුක්ඛ ධර්මයයි කියලා කියන්නේ? දුක කියලා කිව්වහම අපි ගොඩාක් දෙනාට ඒ දුක වැටහෙන්නේ වේදනා වශයෙන් තමයි අපි හුඟක් දෙනා වටහා ගන්න. ඒ කියන්නේ දුක්ඛ වේදනාව, අමාරුව, කැක්කුම, පීඩාව, අපහසුව ආදි වශයෙන් අපට දැනෙන කායික, මානසික දුක්ඛ වේදනාව තමයි අපි දුක හැටියට බහුලව හඳුනාගන්නේ. ඒ කායික මානසික වශයෙන් දැනෙන දුක්ඛ වේදනාව විතරක් වටහාගෙන අපට කෙලෙස් ප්‍රහාණය කරන්න, ප්‍රශ්නාව දුරු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කායික මානසික පීඩාව දැනෙන බව මනුෂ්‍යයින්ට පමණක් නෙමේ තිරිසන් සත්ත්වයින්ට පවා දැනෙන සාධාරණ කාරණයක්. මොකද තිරිසන් සතාටත් වේදනාව දැනෙන නිසා සුඛ වේදනාවක් දැනෙනවා දුක්ඛ වේදනාවක් තිරිසන් සත්වයාට දැනෙනවා. ඒතර කායික දුක්ඛ වේදනාව දැනෙනකොට තිරිසන් සතා ඒ පිළිබඳව හඬන ඒ වගේම වේදනාවෙන් හඬ නගන ඇඹරෙන ඒ බඳු ස්වභාවයක් අපට බාහිර වශයෙන් හඳුනා ගන්නට පුළුවන්. ඒ සතෙකුගේ කකුලක් අතප්පයක් කැඩුනොත්, වෙඩි වැදුනොත්, ආයුධයකින් පහර කෑවොත්, ඊතලයකින් විද්දොත්, එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසා කයට හානියක් වුණොත් වේදනාවෙන් කෑ ගහන ආකාරය, පීඩා විඳින ආකාරය අපට පෙනෙනවා. ඒ කුමක් නිසාද? කායික දුක්ඛ වේදනාව ත්‍රිසංසතාටත් දැනෙන නිසා. ඊළඟට මානසික දුක් වේදනාව හෙවත් දුම්නසත් තිරසන් සතාට දැනෙනවා. තමන්ගේ පැටියෙක් නැති වුනොත් අහඬන්නේ ඒ වගේම තමන්ව ගොදුරු කරගන්නට තවත් වෙනත් සතෙක් පැමුණුනොත් මරණ බියෙන් කෑ ගහන්නේ කුමක් නිසාද අර මානසික පීඩාව මානසික දුක් වේදනාව තිරසන් සතාටත් දැනෙන නිසා එතකොට මිනිස්සෙයින්ට පමණක් නෙමෙයි තිරිසන් සත්වයින්ට පවා මේ කායික මානසික දුක් වේදනාව දැනෙනවා. එය දැනුණු පමණට අපට තෘෂ්ණාව දුරු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කායික මානසික දුක් වේදනාව දැනෙන දැනෙන තරමට අපට හුඟක් වෙලාවට සුඛ වේදනාව සඳහා කැමැත්තක් ඇති වෙනවා. අර කායික දුක්ඛය මානසික දෝමනස්සේ දුරු කරගෙන කායික සුඛය සහ මානසික සෝමනස්සේ ලබන්නට අපට ඕන වෙනවා. ඒ නිසා දුක්ඛ වේදනාව අත්දකින වාරයක් පාසා තෘෂ්ණාව දුරු වෙනවා වෙනුවට තෘෂ්ණාව වැඩෙන්නට එය හේතුවක් වෙනවා. ඒ නිසා ආර්යයන් වහන්සේලා දුක හඳුනාගත්තු විදිහට අපි මේ ලෝකය මේ සංස්කාර ධර්මයන් සියල්ලක්ම දුකයි කියලා තේරුම් ගත්තොත් විතරයි අවිද්‍යාව දුරු කරලා තෘෂ්ණාව ප්‍රහාණය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට නිවනයි කියලා හඳුන්වන්නේ තෘෂ්ණාව දුරු කිරීමයි. ඒ තෘෂ්ණාව දුරු කිරීම අපට කරන්නට වෙන්නේ තෘෂ්ණාව උපදින හේතුව දුරු කිරීමෙන්. තෘෂ්ණාව උපදින හේතුව වෙන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාව කියන්නේ කුමක්ද? ලෝකේහි යථාර්ථය නොදැනීම. කුමක්ද ලෝකේ යථාර්ථය කියලා කියන්නේ? මේ සියලු සංස්කාරයන්ගේ දුක් බව. එතකොට අවිද්‍යාව කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරන බොහෝ තැන්වල තථාගතයන් වහන්සේ දක්වලා තියෙන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං එතකොට දුක පිළිබඳව නොවැටහීම දුකෙහි හේතුව පිළිබඳ නොවැටහීම ඒ දුක් දුක්ඛ හේතුව දුරු කිරීම පිළිබඳ නොවැටහීම ඒ සඳහා මාර්ගය පිළිබඳව නොවැටහීම කියන මේ චතුරාර්ය සත්‍ය නොවැටහීමම තමයි අවිද්‍යාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙමනම් යම්කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් නම් තමයි අවිද්‍යාව දුරු කරන්නට පුළුවන් වෙන්නේ. අවිද්‍යාව දුරු වුණු තැන තමයි ඒ තැනත්තාට තෘෂ්ණාව දුරු කරන්නට පුළුවන් වෙන්නේ. තෘෂ්ණාව දුරු කිරීම තමයි නිර්වාණ අවබෝධය හැටියට හඳුන්වන්නේ. දැන් එතකොට අපිට ඊටාම හොඳට පැහැදිලි වෙනවා මේ චතුරාර්ය සත්‍ය නිර්වාණ අවබෝධයට කොහොමද හේතු වෙන්නේ? නිර්වාණ අවබෝධයයි කියන්නේ තෘෂ්ණාව නැවත නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය කිරීම. ඇයිද එහෙම කියන්නේ වාන කියලා කියන්නේ තෘෂ්ණාවට. ඒ වාන සංඛ්‍යාතෝ තෘෂ්ණාව මතු නූපදින ආකාරයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන් නම් ඒ තෘෂ්ණා නිරෝධය තමයි නිර්වාණ හැටියට හඳුන්වන්නේ. එතකොට තෘෂ්ණාව එහෙම නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය කරන්න නම් තෘෂ්ණාව ජනිත වීමේ හේතුව හඳුනාගෙන දුරු කරන්නට ඕන හේතුව තමයි අවිද්‍යාව. කුමක්ද අවිද්‍යාව කියන්නේ? දුක ප්‍රමුඛ කොට ඇති මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමයි, නොයැටීමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් අවිද්‍යාව දුරු කරන්නට නම් චතුරාර්ය සත්‍ය දුක මුල් කොටගෙන පවතින චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ යුතුයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනකොටම අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනකොටම තෘෂ්ණාව නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය වෙනවා. අන්න ඒ විදිහට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය නිර්වාණ අවබෝධය සඳහා අපට ප්‍රධාන හේතුව හැටියට හඳුනාගත යුත්තේ. එහෙමනම් අපි එතන ඉඳලා තේරුම් ගන්නට ඕන ඒ තෘෂ්ණාව දුරු කරන්න අවිද්‍යාව දුරු කළ යුතුයි අවිද්‍යාව දුරු කරන්නට චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතුයි එහෙමනම් චතුරාර්ය සත්‍ය කියන්නේ කුමක්ද කියලා අපි ජීවිත කාලයේ මුළුල්ලේම අවබෝධ කරගන්නට යම් ප්‍රයත්නයක් දැරිය යුතුයි ඒ සම්බන්ධව ප්‍රඥාව අවදි කරගත යුතුයි එතකොට අපි සිහිපත් කළා ඒ දුක්ඛාර සත්‍යයි කියලා කියන්නේ අර තිරසන් සතුන්ටත් සාධාරණ වූ දුක් වේදනාව වටහා ගැනීම නෙමෙයි. මිනිස්යාටත් කායික මානසික දුක් වේදනාව දැනෙනවා. තිරසන් සතාටත් කායික මානසික දුක් වේදනාව දැනෙනවා. ඒ සතා සිව්පාවටත් සාධාරණ වූ දුක් වේදනාව වටහාගෙන නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ දුක් වේදනාව කියන එකත් එක් එක්කෙනාට ඒ ඒ අවස්ථාවල එක් එක් ආකාරයෙන් දැනෙන්නට පුළුවන්. අපි අර මුලින් සිහිපත් කළේ මේසයයි කියලා. මේ මේසය කියපු කාරණේ බෙදලා කඩලා බිඳලා බැලුවෙන් පස්සේ එතන මේසයක් නැහැ. අන්න ඒ වගේ දුක් වේදනාව තමන්ට අත්විඳින්නට ලැබෙන එක්තරා පරමාර්ථ ධර්මයක් තමයි. නමුත් ඒ දුක් වේදනාව කියන එක එක් එක්කෙනා තීරණය කරන ආකාරය තම තමන්ගේ සිතුම් පැතුම් මනෝභාවයන් අනුව වෙනස් වෙන්නට පුළුවන්. එකම කාරණේ වුණත් විටක කෙනෙකුට දුකක් හැටියට වේදනාවෙන් වැටහෙන්නට පුළුවන් තවත් අවස්ථාවක එය සැපයක් හැටියට වැටහෙන්නට පුළුවන් එතකොට මේ වේදනාව විසින් ඇති කරන ස්වභාවය සහ අපි මානසික වශයෙන් ඒක විඳින ස්වභාවය මත එක් එක්කෙනාට ඒ වර එක තදබල දුකක් හැටියට වර එක එයම ආස්වාදනයක් හැටියට පවා වැටහෙන්නට පුළුවන්. ඒ නිසා වේදනාවෙන් දුක හඳුනා ගැනීම නිවැරදිම දුක හඳුනා ගැනීම නොවේ. දැන් කොහොමද එක් එක් අවස්ථාවලදී එක එක ආකාරයෙන් දැනෙනවා කියලා කියන්නේ? උදාහරණයක් හැටියට අපි හිතමු දැන් කොච්චි කරලක් අපට හැපුණොත් දිවේ තොලේ ගෑවුනොත් ඒක පුපුරු ගහනවා තද බල පීඩාවක් ඇති වෙනවා. එතකොට ඒක කෙනෙකුට දුක් වේදනාවක් හැටියට දැනෙනවා. හැබැයි Taman කන්නට කැමතිම ආහාරයක් මස් මාළු ආදිය හොතට මිරිස් දාලා අර විදිහට කොච්චි දාලා නයි මිරිස් දාලා සැරට හැදුවොත් එතකොට ඒක කටේ තියෙනකොටම දිව තොල කුපුරු ගන්නට ගන්නවා. නමුත් ඒ Taman ප්‍රියමනාප ආහාරය භුක්ති විඳිනකොට ඇතිවෙන කුපුරු ගැසීම අර විදිහේ පීඩාවක් හැටියට දුක් වේදනාවක් හැටියට වඩා ඒ ඇතිවෙන කරකස බව ආස්වාදයක් හැටියට ග්‍රහණය කරන්නට පුළුවන්. ඊළඟට දරුවෙක් ප්‍රසූත කරනකොට ඇතිවෙන වේදනාව, විලි වේදනාව. එතකොට එහිදී අර දරුවා පිළිබඳව තියෙන අපේක්ෂාව නිසා එය කොතෙක් කටුක බරපතල වේදනාවක් වුණත් නැවත එය සිහිපත් වෙනකොට අර දරු සෙනෙහසත් එක්ක එය ආස්වාදයට හේතුවක් වෙන්නට පුළුවන්. මේ විදිහට එක් එක් පුද්ගලයාගේ මානසික తත්වය මත ඒ දුක්ඛ වේදනාවේ ස්වરૂපය තමන් සුඛයක් හැටියට දුක්ඛයක් හැටියට මධ්‍යස්ථ කාරණයක් හැටියට ආස්වාදයක් හැටියට මේ නොඑක ආකාරයෙන් ග්‍රහණය කරන්නට පුළුවන්. එනිසා දුක්ඛ කියන කාරණේ අපි වේදනා අර්ථයෙන් ගත්තොත් ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නට පුළුවන් හඳුනා ගන්නා ස්වභාවය. ඉතින් ඒ බඳු අර වෙනස් වෙන විදිහේ සම්මතයක් මත ඉඳගෙන අපට ලෝකෙහි යථාර්ථය දකින්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා ආරයන් වහන්සේලා දුක දැකපු ආකාරයෙන් අර වෙනස් නොවන තත අවිතත අනඤ්‍යත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය ආදී කිසිවෙකුට වෙනස් ආකාරයකින් පැනවිය නොහැකි එය වෙනස් ආකාරයකින් දැක්විය නොහැකි එක් එක් තැනට එක එක ආකාරයෙන් වෙනස්කම් ඇති නොවන ලෝක ධර්මතාවයක් හැටියට ආර්යයන් වහන්සේලා හඳුනා ගන්නා වූ දුක්ඛය කුමක්ද කියලා දැනගත්තොත් හඳුනාගත්තොත් වටහාගත්තොත් අවබෝධ කරගත්තොත් තමයි අපටත් පුළුවන් වෙන්නේ අවිද්‍යාව දුරු කරන්න. අවිද්‍යාව දුරු තමයි තෘෂ්ණාව දුරු තෘෂ්ණාව දුරු තමයි නිර්වාණ අවබෝධය සිද්ධ වෙන්නේ. ඒ නිර්වාණ අවබෝධය මත තමයි ඒතනත්තා ආර්ය භාවයටපත් වෙන්නේ. එතකොට ආරයන් වහන්සේලා විසින් අවබෝධ කළ නිසා මේ සත්‍ය ආර්ය සත්‍ය කියනවා ආර්ය භාවයට පමුණුවන නිසා මේ සත්‍ය ආර්ය සත්‍ය හැටියට හඳුන්වනවා. එවනම් දුක්ඛාර සත්‍යයි කියලා කියන්නේ අර මනුස්සයින්ට සහ සතා සිව්පාවට සාධාරණ වූ දුක් වේදනාව වටහා ගැනීම පමණක් නෙමෙයි ආර්යයන් වහන්සේලා ලෝකය දුකක් හැටියට දකින්නේ කුමක් නිසාද කියන කාරණය නුවණින් වටහා ගන්නට ඕන. ආර්යයන් වහන්සේලා ලෝකය දුකක් හැටියට දකින්නේ සංකත විපරිණාම පීලන ਸੰతాප කියන මේ ලක්ෂණ වලින් යුක්ත නිසා. සියලුම සංස්කාර ධර්මයන් මේ ලක්ෂණ හතරකින් යුක්තයි. මොනවද ලක්ෂණ හතර? සංකත, විපරිණාම, තීලන, ਸੰతాප. එතකොට මේ ලක්ෂණ වලින් යමක් යුක්ත නම් ඒක දුක්ඛ ධර්මයක්. සැබවින්ම බුදුදහමේ දුක්ඛ කියලා හඳුන්වන්නේ අර අමාරුව කැක්කුම පීඩාව කියන අර්ථයෙන් නෙමේ නින්දිත වූ හිස් බවයි කියන අන්න ඒ බඳු අර්ථයකින් දූ කියන නිපාතයෙන් දක්වන්නේ නින්දිතාර්ථය. ක කියන මා ප්‍රාණ ක කියන්නේ සම්පූර්ණ වචනයක් ඒින් අදහස් කරන්නේ හිස් බව. ඒතර දුක්ඛ කියලා කියන්නේ නින්දිත වූ හිස් බව. ඇයිද නින්දිත වූ හිස් බව කියලා කියන්නේ අපිට දැන් මේ අවකාශයේ තියෙන හිස් බව යම් ප්‍රමාණයකින් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් ගොඩනැගිලි හදන්න පුළුවන් අපට බඩමුට්ටු තියාගන්න පුළුවන් එක් රැස් වෙන්නට පුළුවන් අවකාශීය හිස් බව තුල. නමුත් මේ සංස්කාරයන්ගේ හිස් බව කියන්නේ සංකත විපරිණාම පීලන ਸੰతాප කියන ලක්ෂණයන්ගෙන් යුක්ත බව. සංකත කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව. විපරිණාම කියලා කිව්වේ බිඳී යන වෙනස් වෙන බව. පීලන කියලා කිව්වේ පීඩාකාරී බව, ਸੰతాප කිව්වේ දවන, තවන ස්වභාවය. ඒතර සෑම සංස්කාර ධර්මයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නෝ වහා බිඳී යනෝ ඒ හට ගැනීම බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා නිරන්තරයෙන් දැවෙනවා ඒ බඳු ස්වභාවයක් තමයි මේ සියලුම නාම රූප ධර්මයන්හි පවතින. එතකොට අර දුක්ඛ වේදනාව පමණක් නෙමෙයි අපි සුඛ වේදනාවයි ආස්වාදයයි කියලා ගන්න හැම දෙයක්ම දැන් රෝගී తত্ত্বය දුක් දුක්ඛ ස්වභාවයක් හැටියට ගන්නා ප්‍රතඥන සත්වයා නිරෝගී බව සුඛ ස්වභාවයක් හැටියට ගන්නවා. බඩගින්න දුක්ඛ ස්වභාවයක් හැටියට ගන්නකොට බඩ පිරিলা ආස්වාදනීය ගතියක් ඇති වෙනකොට ඒක සුඛ වේදනාවක් හැටියට ගන්න. එතකොට අර දුක්ඛ වේදනාව අපට වේදනාවක් හැටියට දුකක් හැටියට වැටහුණාට අර ආස්වාදයක් ලැබෙන ඉන්ද්‍රිය පිනවන ඉන්ද්‍රිය උත්තේජනය කරන සුඛය සහ සෝමනස්සය ඇති කරන කාරණා අපි වේදනාර්ථයෙන් ගත්තහම ඒවා දුකක් හැටියට අපිට පේන්නේ නැහැ. නමුත් මේ ආර්යයන් වහන්සේලා දකින ආකාරයට අපි දකින්නට පුරුදු වුණහම අපිට දැනෙන්නට ගන්නවා මේ සුඛ සහගත සෝමනස්ස සහගතව අපිට දැනෙන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සංස්කාර ධර්ම. රෝගී පුද්ගලයාට නිරෝගී බව ඇති වෙන්නේ ඉබේ නෙමෙයි ඒ රූප කලාප නිරෝගී තත්වයටපත් කරන්න වාපිත්සෙන් සමනය කරන්න බාහිර උවදුරක් නිසා ශරීරයේ යම්කිසි කැඩීමක් බිඳීමක් තුවාල වීමක් වුණා නම් ඒක සුව කරලා නිරෝගී බව ඇති කරන්න දීර්ඝ කාලයක් වෙහෙසෙන්නට ඕන මහන්සි වෙන්නට ඕන ඒ සඳහා ප්‍රත්‍ය සම්පාදනය කරන්න ඕන හේතු සකසන්නට ඕන අන්නේ සකස් කරන හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි අර නිරෝගීකම ගොඩනැගෙන්නේ. ඒක අහම්බෙන් ඉබේ ගොඩනැගෙනව නෙමෙයි. ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන හටගන්නායේ නිරෝගී බව, ඒ කායික මානසික සුවය අර අදාළ හේතු ප්‍රත්‍යයන් වෙනස් වෙනකොට නැවත බිඳී යනවා වෙනස් වෙනවා. හටගත් නාම රූප ධර්ම සදාකාලික නැහැ. හටගත් හටගත් තැනම නිරුද්ධ වෙනවා. බිඳී යනවා. එතකොට ආයෙත් ඒවා ගොඩනගන්න ඕන. ආයෙත් බිඳෙනවා. ආයෙත් ගොඩනගෙනවා. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ආහාර අනුභව කරලා කය සුවපත් කරගත්තාම ඒක සදාකාලිකව ඒ සුවේ පවතින්නේ උදේ කෑම කෑවනම් හවස් වෙනකොට ආයෙත් බඩගිනිනවා ආයෙත් ආහාර ගත්තොත් තමයි අර කායික මානසික සුව පහසු බව දැනෙන්නේ ඊට පස්සේ පහවදාට නැවතත් බඩගිනි පහවදාට ආයෙත් ආහාර සම්පාදනය කරන්න ඕන ඇයි ඒ සුවය පහසුව කියන එකේ කායික මානසික සුවදායක తত্ত্বය හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න. හේතු ප්‍රත්‍යයන්ගෙන් ගොඩ නැගුවට ඒක සදාකාලික නෑ. එයිද විපරිණාමයට පත්වෙන නිසා වහා වෙනස් වෙනවා. එතකොට අද කෑම කෑවා හෙට වෙනකොට නැවතත් ඒක වෙනස් වෙලා හෙට ආයෙත් බඩගිනිනවා. හෙට ආයෙත් කනවා. අනිද්දාට ඒක වෙනස් වෙලා ආයෙත් බඩගිනිනවා. අනිද්දාට ආයෙත් කනවා. මේ විදිහට මුළු ජීවිත කාලෙම ආහාර අනුභව කරලා අපි මිය මිය පරලෝකියාට පස්සේ භව තණ්හාව නිසා නැවතත් උත්පත්තියක් ලබනවා ඒ උත්පත්තිය හේතු කොටගෙන යලිත් අපට ආහාර අනුභව කරන්න සිද්ධ වෙනවා. එතන මුළු සසර ගමනේම නැවත නැවත ආහාර අනුභව කරනෝ නැවත නැවත යම්කිසි ආස්වාදයක් සුවයක් ලැබෙනෝ එය හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ නමුත් විපරිණාමය නිසා වහා බිඳී යනවා වෙනස් වෙනවා ආය ආයෙත් ඒ හේතු සම්පාදනය කරන්නට ඕන. මේක තමයි දුක්ඛ කියලා කියන්නේ. එතකොට දුක්ඛ වේදනාව පමණක් නෙමෙයි අර සුවයයි ආස්වාදයයි කියලා දැනෙන දේ පවා නින්දිත වූ හිස් ගතියක් එහි පවතින්නේ. ඇයි නැවත නැවත හේතු ප්‍රත්‍යයෙන් ජනිත වෙනවා. නැවත නැවත බිඳී යනවා. එතකොට එහි ඇති සාරවත් බවක් නැහැ. එක් ජීවිතයක අපි ධනය උපයනවා, ඒවා හොසි වෙනවා. එහෙම නැත්නම් අපි මරණයටපත් වෙනවා. ඊළඟ භවයේ යලිත් අපට ධනය උපයන්නට වෙනවා. එක් භවයක අපි කුසල් දහම් සිද්ධ කරගන්නවා. ඒවායින් සැප විපාක ඇති කරනවා. සැප විපාක ඇති කළාට පස්සේ කුසලය අහෝසි වෙනවා. නැවතත් කුසල් කළොත් සැප විඳින්නට පුළුවන්. නැත්තම් කිසිවක් නැහැ. යලි දුකටපත් වෙනවා. අර බුදුරජාණන් වහන්සේ කඩිරලක් දැකලා සිනහ පහල කරන්නේ කඩිරලේ එකම කඩියෙක්වත් නැහැ පෙර සක්විති රජ නොවිච්ච කෙනෙක් කියලා. එතකොට ඇයිද කොයිතරම් කුසල් කරගත්තත් ඒවා විපාක දීලා අවසන් වුණාම කිසිවක් ඉතිරි වෙන්නේ නැවත සැප විඳින්න ඕන නම් නැවතත් කුසල් කරන්නට ඕන. එහෙමනම් සැප වේදනාව කියන එකත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ. ඒ විපරිණාමයටපත් වෙන නිසා වහා බිඳී යනවා. ඉපදීම් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පෙළෙනවා, දැවෙනවා. අන්නේ ගති ලක්ෂණ නිසා සුඛ වේදනාවත් දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි කියන බව ආරයන් වහන්සේලා දකිනවා. එතකොට දුක්ඛ වේදනාව පීඩාකාරී නිසා එය පවත්වන්නට ආස්වාදනය කරන්නට පුළුවන් කමක් නැහැ. සුඛ වේදනාවේ ආස්වාදයක් උත්තේජනයක් ඇති කරන ගතියක් තිබුණා වුණාට ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන වහා බිඳී යන නිසා සංකත නිසා විපරිණාම නිසා එහි ඇති සාරයක් නැහැ. ඒතර දුක් වේදනාව පීලන ਸੰతాප නිසා ඒ කියන්නේ දවන තවන ගතිය පීඩා ඇති කරන ගතිය නිසා දුක් වේදනාව දුක් ලක්ෂණය ප්‍රකට කරනවා අර සුඛ වේදනාව සංකත විපරිණාම ලක්ෂණ වලින් දුක්ඛ වේදනාව ප්‍රකට කරනවා. සංකත විපරිණාමකයේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. එතකොට ආර්යයන් වහන්සේලා දකිනවා මේ දුක්ඛ වේදනාව හැටියට ගත්තත් සුඛ වේදනාව හැටියට ගත්තත් මේ දෙකෙහිම පවතින්නේ දුක්ඛ ලක්ෂණමයි. අවශේෂ සංස්කාර ධර්ම ගත්තහමත් එහෙමයි. දැන් මෙතන මේ වේදනාව අපි විශේෂයෙන් ගත්තේ ඇයි? සත්වයෝ මේ වේදනාව කෙරෙහි තමයි ඇලෙන්නේ. වේදනාවට තමයි විශේෂයෙන් වේදනා පච්චය තණ්හා. ඒ වේදනාවෙන් තමයි තෘෂ්ණාව ජනිත වෙන්නේ. Tamanට සුඛ සහගත වේදනාවන් දැනෙන්නේ නැතිනම් සත්වයින්ට ඒවා පිළිබඳව එතරම් ගැඹුරු ඇල්මක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ සමස්ත සංස්කාර ධර්මයන් පිළිබඳවම සත්වයින්ට ඇල්මක් තෘෂ්ණාවක් ඇති වෙන්නේ ඒවා ආස්වාදනීයයි ඒවා සුවදායකයි ඒවා බොහෝ කාලයක් පවත්වා ගන්නට වටිනවා. ඒවෙන් ඉන්ද්‍රිය පිනවන්නට පුළුවන්. ඒවෙන් ඉන්ද්‍රිය උත්තේජනය කරනවා. ඒවත් ඒවා නිසා කායික මානසික සුවයක් සොම්නසක් දැනෙනවා කියන කාරණය නිසා තමයි සත්වයින්ට මේ සංස්කාර ධර්ම පිළිබඳ තෘෂ්ණාවක් ඇති වෙන්නේ. එතකොට ඒ ඇති කරන කායික මානසික සුව සොම්නස හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන වහා බිඳී යනවා. ඒ සංකත විපරිණාම ලක්ෂණයන්ගෙන් පෙළෙන නිසා එය ආස්වාදයක් තිබුණා වුණත් එය ලෝකය තුල සදාකාලික සතුටක් සුවයක් ඇතිකරන්න සමත් වෙන්නේ නැහැ වහා ගොඩනගලා වහා බිඳී යන નિસරු ධර්මයන් කියන බව නුවණින් තේරුම් ගත්තොත් තමයි ඒ ඒ අවස්ථාවට ආස්වාදනීය ගතියක් තිබුණට දීර්ඝ කාලීනව පවත්වා ගන්නට තරම් වැදගත්කමක් එහි නැහැ කියලා Tamanට දැනෙනවා. අන්න එහෙම දැනුනොත් තමයි ඒ තනත්තාට මේ පංචස්කන්ධය පිළිබඳව ඇලීම බැඳීම ටික ටික අඩු කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් ਸਰව සම්පූර්ණයෙන්ම පංචස්කන්ධය පිළිබඳව තියෙන ඇලීම බැඳීම දුරු වුණොත් තමයි භව ගමන නිමා කරන්නට පුළුවන් වෙන්නේ, ප්‍රශ්නාව දුරු කරන්නට පුළුවන් වෙන්නේ, ඉතින් තෘෂ්ණාව පවතින්නේ මේ පංචස්කන්ධය පිළිබඳව කුමක් නිසාද? මේ සංස්කාර ධර්මයන්ගේ ආස්වාදයක් තියෙනවා, විඳිය යුතු යමක් තියෙනවා කියලා හිතන නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුක්ඛාර සත්‍ය හැටියට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ මේ විදිහට පීඩාකාරී තත්වයන් දුක්ඛය හැටියට දේශනා කරනවා. කර්කශ තත්වයන් දුක්ඛේ හැටියට දේශනා කරනවා ඒ වගේම අවසානයේට දේශනා කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ සංක්ෂිප්ත වශයෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධයමයි දුක්ඛ වෙන්නේ ඒ මොකද අර සියලු පීඩාවන් අපට විඳින්නට සිද්ධ වෙන්නේ එක් අතකින් බැලුවහම අපි උපදින නිසා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයක් හටගත්තු නිසායි අර සියලු පීඩාවන් විඳින්නට සිද්ධ වෙනවා. ඒ වගේම මේ පංචස්කන්ධය නඩත්තු කරන්නට වෙන්නේ, ආහාර පාන සම්පාදනය කරන්නට වෙන්නේ, සුවපත් කරන්නට වෙන්නේ, නිරෝගී කරන්නට වෙන්නේ මේ පංචස්කන්ධයක් ලැබපු නිසායි. එහෙමනම් මේ පංචස්කන්ධය ලැබුණේ කුමක් නිසාද? එය තෘෂ්ණාවෙන් උපාදාන කරගත්තු නිසායි. තෘෂ්ණාවෙන් උපාදාන කරගත්තු නිසා යලි යලි පංචස්කන්ධයක් ඇතිව උපදිනවා. පංචස්කන්ධයක් ඇති හැම තැනකම සංකත බව කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ගොඩනැගෙන බව සහ හේතු ප්‍රත්‍යයන්ගෙන් නැවත නැවත නඩත්තු කළ යුතු බව ඇයිද නඩත්තු කළ යුතු වෙන්නේ ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු ධර්ම වහා විපරිණාමයට අනිත්‍ය ස්වභාවයට පත් වෙන නිසා එතකොට පීලන ਸੰతాප වශයෙන් දැඩි පීඩාවන් දුක්ඛ දෝමනස්යන් මතුවෙනකොට ඒවා සංසිඳවා ගන්නට වෙහෙසෙන්නටත් ඕන අර සුඛ සෝමනස්යන් පවත්වා ගන්නට යලි යලි ඒවට අදාළ හේතු ප්‍රත්‍ය ගොඩනගමින් නඩත්තු කරන්නටත් ඕන. මේ විදිහට එක් භවයක පංචස්කන්ධය සම්පූර්ණයෙන් පීඩා දුරු කරලා සුඛසෝමනස්යන් මතු කරලා නඩත්තු කරගෙන ගියාම ඒක අහෝසි වෙලා යලිත් ආත්ම භාවයක උපදිනවා. එතන ඉපදුනහම නැවතත් අපට අර දුක්ඛ දෝමනස්යන් දුරු කරලා සුඛ සෝමනස්යන් පවත්වන්නට ආපහු උත්සාහ කරන්න වෙනවා වෙහෙසෙන්නට සිද්ධ වෙනවා මේ විදිහට මේ පංචස්කන්ධයේ ඇති හැම තැනකම පීඩාකාරී ඒ කියන්නේ පීලන ਸੰతాප කියන පීඩාකාරී බව අත්විඳින්නටත් සිද්ධ වෙනවා ඒ වගේම සුඛ සෝමනස්යන් නඩත්තු කරගන්නට ඕන නම් ඒවා නැවත නැවත හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගන්නට වෙනවා ගොඩනගන ගොඩනගන හැම දෙයක්ම වහා බිඳී යනවා. එතකොට මෙන්න මේ යථාර්ථය හරියට තේරුම් ගත්තොත් විතරයි දුක් වේදනාව පමණක් නෙමේ සුඛ සෝමනස්සයනොත් දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්තයි කියලා හරියට Tamanට වටහා ගන්නට පුළුවන් වෙයි. එතකොට මේ දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ මේ පංචස්කන්ධය අපට පවත්වන්න නඩත්තු කරන්න සිද්ධ වෙන්නේ ඇයි යලි යලි පංචස්කන්ධයක් ඇතුව උපදින නිසා. පංචස්කන්ධයක් ඇතුව උපදින්නේ කුමක් නිසාද? මේ පංචස්කන්ධය නිරුද්ධ වෙනකොට අපි තව දුරටත් මේ පංචස්කන්ධේ පවත් දක්වා ගැනීමේ ඕනෑකමක් අපි සතුව තියෙනවා කැමැත්තක් තියෙනවා. ඒකට තමයි භව තණ්හා කියන්නේ. දැන් ඊළඟ භවයක උපදින්න කැමතිද කියලා කෙනෙකුගෙන් අහුවොත් බොහෝ දෙනෙක් කියන්න පුළුවන් ආයෙනම් ආත්ම භාවයක් ඕනේ නැහැ. නූපදිනවා නම් තමයි කැමති. නූපදින්නට තමයි අපි උත්සාහ කරන්නේ. එහෙම කියන්න පුළුවන්. නමුත් ඊළඟ භවයකට කැමති නැති වුණාට හැම කෙනෙක්ම මැරෙන මොහොතේදී තව සල්ප මොහොතක් හරි ජීවත් වෙන්නට කැමති අරහත්ත්වයටපත් නොවුණු සෑම කෙනෙක්. ප්‍රතඥයා වගේම ආරයන් වහන්සේලා තවම ਸਰව සම්පූර්ණයෙන් තෘෂ්ණාව දුරු කරලා අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරලා නැතිනම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ආරයන් වහන්සේලා පවා තව දුරටත් ජීවත් වෙන්නට රැඳෙන්නට කැමැති ගතිය. ඒකට තමයි භව තණ්හාව කියන්නේ. තර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචස්කන්ධය නැමැති දුක්ඛය නැවත නැවත ගොඩනගන්නේ නිර්මාණය කරන්නේ කුමක් විසින්ද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාభిනන්දිනි මේ තෘෂ්ණාවේ ස්වභාවය තමයි අයං තණ්හා පෝනෝ භවිකා පුනර්භවය ඇති කරන්නට සමත් වෙන්නේ පුනර්භවයයි කියලා කිව්වේ මේ පංචස්කන්ධය නිරුද්ධ වෙනකොට යලිත් පංචස්කන්ධයක් ගොඩනගන්නට සමත් වෙනවා පොනෝ භවික නන්දි රාග සහගත නන්දි කියලා කියන්නේ ඇලෙන ගතිය. ඒ ඇලෙන බැඳෙන ගතියෙන් යුක්තයි. නන්දි රාග සහගත. తත්‍ර తත්‍රාభిනන්දිනි. ඒ ඒ තැන ඇලෙනවා. රූපයක් දැක්කහම ඇලෙනවා, ශබ්දයක් ඇහුනහම ඇලෙනවා, ගන්ධ රස පොට්ටබ්බ මනසට අරමුණු වෙන ධර්ම ඒ හැම එකකම ඇලෙනවා මෙලවත් ඇරෙනවා මෙලවත් ඇලෙනවා, පරලොවත් ඇලෙනවා. මේ විදිහට සියලු තැන ඇලෙන බැඳෙන ගතිය, తත්‍ර తත්‍රාభిනන්දිනි. ඒ ඒ තැන ඇලෙනවා කුමක්ද? මේ තෘෂ්ණාව. ඒ තෘෂ්ණාව තුන් ආකාරයකින් ප්‍රයාත්මක වෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා කියලා කිව්වේ කැමති දේවල් කෙරෙහි ඇලෙන ගතිය. ඇසින් දකින රූප, ඒ රූපවලින් Taman කැමති රූපවලට ඇලෙනවා. නාසයෙන් ආග්‍රහණය කරන සුගන්ධ, දිවෙන් විඳින රස, කනෙන් අහන ප්‍රේමනාප ශබ්ද, කයින් ලබන ප්‍රේමනාප ස්පර්ශ, සිතට දැනෙන ප්‍රේමනාප අරමුණු මේ හැම එකකම සිත ඇලෙනවා. ඒවා හඳුන්වනවා කාම කියලා. එතකොට ඒ කාමයන් කෙරෙහි නැවත නැවත ඇතිවෙන ඇලීම බැඳීම කාම තණ්හා. ඒ කාම තණ්හාව නිසා, ඒ කියන්නේ ඉන්ද්‍රයන් පිනවන, ඉන්ද්‍රයන් උත්තේජනය කරන ඒ Taman කැමති කැමති අරමුණු භුක්ති විඳිනකොට ඒවා භුක්ති විඳිමින් කලක් පවතින්නට ඒවා පවත්වා ගන්නට නඩත්තු කර ගන්නට ඒවා විඳින්නට නම් ජීවිතේ පවත්වා ගන්නට අපට ඕන වෙනවා. ඒ සෑම දෙයකම පැවැත්ම කැමති වෙන ගතිය තමයි භව තණ්හා කියලා කියන්නේ. එතකොට ඊළඟ භවයක් කැමතිද නැද්ද කියන කතාව නෙමෙයි මේ පවතින දේවල් පවත්වා ගන්නට පංචස්කන්ධය පවත්වා ගන්න රූපය පවත්වා ගන්න වේදනාව සුඛ සහගත වේදනාවන් පවත්වා ගන්නට එතකොට වේදනාව දැනෙන ගතිය පවත්වා ගන්නට දැන් අපි හිතමු අපිට අපේ ශරීරයේ යම් කොටසක ස්නායු දුර්වල වෙලා අපිට දැනීම් නැති වෙලා ගියොත් අපි ඒකට කැමති නැහැ. ඇයි ඒ? ඒ වේදනාවන් දැනෙන ගතිය අපිට තියෙන්නට ඕන. කනෙන් දේවල් අහන්න ඕන. එතකොට ඇහෙන්නේ නැතුව ගියොත් අපිට ඒක පීඩාවක්. ඇයි ඒ? දේවල් අපිට අහන්න පුළුවන් වෙන්නට ඕන. එතකොට මේ විදිහට අපි කැමති දේවල් පවත්වා ගන්නට අපට ඕන වෙනවා. භව තණ්හා. ඊට විභව තණ්හා කියලා කිව්වේ යමක් අපට අහිමි වෙනව නැති වෙනවා කියලා දැනුණාම ඒ පිළිබඳ වඩා පෙළඹෙන ගතියක් අපේ මනසේ ඇති වෙනවා. ඒක තමයි විභව තණ්හා කියලා කිව්වේ. මේට ඉහතදිත් උදාහරණ දක්වලා තියෙනවා. මත්පැන් බොන කෙනෙක් අසවල් දවසෙන් පස්සේ මත්පැන් බීම නවත්තනවා කියලා තීරණය කළොත් ඒ තීරණය කරගත්තු දවස එනතෙක් ඒතනත්තා වෙනදාටත් වැඩිය තියෙන සියල්ල ගෙනවිත් බොන්න පෙළඹෙන්න පුළුවන්. ඇයි අසවල් දවසෙන් පස්සේ මට දැන් මේ නැවත බොන්න හම්බ වෙන්නේ නැහැ. තමන්ම තමයි තීරණය කරන්නේ එදයින් පස්සේ බොන්නේ නැහැ කියලා. නමුත් ඒ දිනේ වෙනකන් අතිරේක පෙළඹවීමක් ඇති වෙනවා. ඒක තමයි විභව තණ්හා කියලා හඳුන්වන්නේ. මෙන්න මේ විදිහට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ගොඩනැගෙන මේ තෘෂ්ණාව තමයි සත්වයා මේ සංස්කාර ධර්මයන් කෙරෙහි అలවලා පවත්වන්නේ මේ පංචස්කන්ධය කෙරෙහි බන්ධනය කරලා, උපාදානය කරලා පවත්වන්නේ. ඒතර පංචස්කන්ධයේ ජනිත වෙන ජනිත වෙන තාක් දුක්ඛය අත්විඳින්නට වෙනවා. ඒ දුක්ඛයෙන් මිදෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ පංචස්කන්ධය නැමැති දුක්ඛය නිර්මාණය කරන්නේ කුමක් විසින්ද? අර කියන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන් ආකාරයකින් ක්‍රියාත්මක වෙන කුස්නාව විසින් තමයි මේ කියන දුක්ඛය ජනිත කරන්නේ. එනිසා තණ්හාව කොහොමද දුක උපදවන්නට හේතු වෙන්නේ කියන කාරණය ආර්යයන් වහන්සේලා සතර ආකාරයකින් දකිනවා. දැන් අර දුක හඳුනාගත්තේ සතර ආකාරයකිනේ ලක්ෂණ හතරකින් තමයි මේක දුක්ඛ කියලා තේරුම් ගන්නේ. මොකද්ද ලක්ෂණ හතර? සංකත, විපරිණාම, පීලන, සන්තාප. අන්න ඒ වගේ මේ තෘෂ්ණාව දුක උපදවන්නට හේතු වෙනවා කියලා කොහොමද හරියටම කියන්නේ? කෙනෙකුට හිතෙන්න පුළුවන් තෘෂ්ණාව සැප උපදවන්නට හේතු වෙනවයි කියන්නේ. අපිට තෘෂ්ණාව නිසා තමයි අපි උත්සාහ කරලා දේවල් සම්පාදනය කරගන්නේ. තෘෂ්ණාව නිසා තමයි ඉන්ද්‍රිය පිනවන්නට දේවල් අපි උපයාගන්නේ. එතකොට කෙනෙකුට ප්‍රතජන සත්වයාට බොහෝ කොට හිතෙන්නේ ඒ තෘෂ්ණාවෙන් උනන්දු වීම තුළ තමයි සෑම සැපයක්ම අපට ලැබෙන්නේ වගේ එකක් බැලූ බැල්මට පේනවා. නමුත් ආර්යයන් වහන්සේලා දකිනවා ඒ තෘෂ්ණාව නිසා තමයි සියලු දුක් උපදවන්නේ. ඒ තෘෂ්ණාව දුකට හේතු වෙන ආකාරය ආර්යයන් වහන්සේලා සතරාකාරයකින් දකිනවා. කුමක්ද ඒ සතරාකාරය? ආයෝහනට්ට, නිදානට්ට, සංයෝගට්ට, පලිබෝධට්ට කියලා කරුණු හතරකින් දකිනවා මේ තෘෂ්ණාව දුක උපදවන්නට දුක පවත්වන්නට හේතු වෙන හැටි. ආයෝහන කියලා කියන්නේ එකතු කරනවා, ලං කරනවා, ගෙනවිත් දෙනවා. එතකොට මේ තෘෂ්ණාව තමයි අපි වෙත දුක ලං කරන්නේ ලොක දුක ගෙනත් දෙන්නේ. එතකොට මේ භවය නිරුද්ධ වෙනකොටම යලි පංචස්කන්ධයක් අපි වෙත පමුණුවන්නේ. ඒ පංචස්කන්ධය ඇති කරන්නේ තණ්හාව විසින්. තණ්හාව නැතිනම් මේ භවය නිරුද්ධ වෙනකොට එතනින්ම පංචස්කන්ධය නිරුද්ධ වෙනවා. යලිත් පංචස්කන්ධයක් ගොඩනගන නිසා තමයි සියලු දුක්ඛ දෝමනස්යන් පැමිණෙන්නේ. එහෙමනම් දුක ගෙන්වන නිසා දුක ලං කරන නිසා මේ තෘෂ්ණාව ආයෝහනාර්ථයෙන් දුක උපදවන්නට හේතු වෙනවා. ආයෝහන කියලා කියන්නේ ළඟට ඇද ගන්නා ස්වરૂපය, ලං කර දෙන ගතිය, ගෙනවිත් දෙන ගතිය. එතකොට තෘෂ්ණාව තියෙන තාක්කල් තමයි හැම විටම මේ සංස්කාර ධර්මයන් ජනිත වෙන්නේ. එතකොට තෘෂ්ණාව විසින් ඒ සංස්කාර ධර්මයන් ඇති කරමින් ඒ දුක ගෙනවිත් දෙන්න ලං කර දෙන්නට ඒ තණ්හාව හේතු වෙනවා. ඊළඟට නිදානට්ඨේන නිදාන කියලා කියන්නේ යම් කාරණයකට මූල හේතුව. එතකොට පංචස්කන්ධේ ජනිත වීමේ මූල හේතුව වෙන්නේ මේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව නැතිනම් යලි පංචස්කන්ධයක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙමනම් පංචස්කන්ධය නිර්මාණය කිරීමේ මූල හේතුව හැටියට මේ තෘෂ්ණාව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට සංයෝගට්ට සංයෝග කියලා කියන්නේ වියෝග කියලා කියනවා වෙන් වෙනවා සංයෝග කියලා කියන්නේ එකතු වෙනවා එකතු කරනවා. එතකොට මේ සමස්ත සංස්කාර දුක්ඛයෙන් අපිට මිදෙන්නට බැරුව නැවත නැවත මේ සංස්කාරයන් සමග මුහු කරන්නේ සසර ගමනේ අපි అలవලා ගිල්ලවලා ඔබලා තියන්නේ මේකෙන් ගැලවෙන්නට ඉඩ නොදී කුමක් විසින්ද තෘෂ්ණාව විසින් එනිසා තෘෂ්ණාව සංයෝගාර්ථයෙන් ඒ කියන්නේ මේ දුක සමග මොහු කරන පංචස්කන්ධය සමග නැවත නැවත මුසු කරන සංසාරයේ තුල නැවත නැවත ගිල්වා අලවලා බන්ධනය කරලා තබන ස්වરૂපයෙන් දුකට හේතු වෙනවා ඊළඟට හතරවෙනි කාරණය තමයි පලිබෝධට්ට පලිබෝධ කියලා කියන්නේ යම්කිසි කෙනෙක් මේ දුකෙන් මිදෙන්නට ඕන මේ පංචස්කන්ධයෙන් මිදෙන්නට ඕන කියලා යම් උත්සාහයක් ගන්නවා නම් සීලාදී ගුණධර්ම දියුණු කරනවා නම් භාවනාදී ප්‍රතිපදාවකට යොමු වෙනවා නම් ඒ තනත්තාගේ සීලයෙන් ගුණයෙන් භාවනාවෙන් ඒ තනත්තා ඉවත් කරන්නට ඒ තනත්තා බැහැර කරන්නට බාධා කරන ආකාරයෙන් මේ තෘෂ්ණාව ක්‍රියාත්මක තෘෂ්ණාව නැති කරන්න, අවිද්‍යාව නැති කරන්න යම් ප්‍රතිපදාවක යෙදෙනවා නම් ඒ ප්‍රතිපදාවට බාධා කරන ගතියක් මේ තෘෂ්ණාවෙහි පවතිනවා. ඒ නිසා තමයි කාලයක් සිල් රකින අය ඊට පස්සේ දුස්සීල වෙන්නට ඒ අයගේ මනස පෙළඹෙන්නේ. නැවත පව්කම් කරන්න. කලක් මහනදම් පුරණ අයට ගිහි ජීවිතයට යන්න ඕන කියලා හිතිලා ඒ සිවුරු අතහැරලා නැවත ගිහි බවට යන්නේ. අර ප්‍රතිපදාව විනාශ කරනවා. ඒකට බාධා කරනවා මේ තෘෂ්ණාව. ඊළඟට කලක් භාවනා කරගෙන ගියාය ඒක පිළිබඳව එතරම් රුචිකත්වයක් නැති වෙලා ගිහිල්ලා අරතිය මතුවෙලා ඒකෙන් බැහැර වෙලා වෙනත් වෙනත් දේවල් කරන තැනට පෙළඹෙන්නේ මේ විදිහට ප්‍රතිපදාවෙන් පුද්ගලයා බැහැර කරලා නිර්වාණ ගාමිනී මාර්ගයට බාධා කරන ගතියෙන් මේ තෘෂ්ණාව දුක උපදවන්නට හේතු වෙනවා මෙන්න මේ විදිහට ආයෝහන නිදාන සංයෝග පලිබෝධ කියන මේ සතරාකාරයෙන් තණ්හාව දුක ඇති කරන්න දුක පවත්වා ගන්න දුක ලං කර ගන්නට ඒ වගේම දුකෙන් මිදෙන්නට නොදෙන්න හේතු වෙන නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ තණ්හාව තමයි දුකට ප්‍රධාන හේතුව වෙන්නේ තණ්හාව හා බැඳුණු අවශේෂ සියලුම කෙලෙස් ධර්ම දුකට හේතු නමුත් ඒ දුකෙහි ප්‍රධාන කාරණය වෙන්නේ තණ්හාවයි. නමුත් ඒ තණ්හාව උපදවන්නට එයටත් හේතු වෙනවා අවිද්‍යාව හේවත් මේ සංස්කාර ධර්මයන්ගේ nissāratwය නොඇතහි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක්ඛ සංඛ්‍යාත පංචස්කන්ධය ගොඩනගන්නට හේතු වෙන තෘෂ්ණාව යම්කිසි කෙනෙක් නිර්වශේෂ වශයෙන් දුරු කරනවා නම් අන්න එතන තමයි අර කියන තණ්හා නිරෝධය හෙවත් නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට තෘෂ්ණාව නිරෝධයටපත් කිරීම නැවත නොහට ගන්නා තත්වයටපත් කිරීම කොහොමද දුක් දුරු කිරීමට නිවනට උපකාර වෙන්නේ? එයින් කොහොමද නිවන අත්පත් වෙන්නේ කියන බව ආර්යයන් වහන්සේලා කරුණු හතරකින් දකිනවා. දැන් අර දුක කියන එක හඳුනාගත්තේ කාරණා හතරකින්නේ. දුක්ඛ ලක්ෂණ හතරකින්නේ. ඒ වගේම තෘෂ්ණාව දුක උපදවන්නට හේතු වෙනවා කියලා වටහා ගත්තේ ලක්ෂණ හතරක් නිසානේ. අන්න ඒ වගේ තමයි තෘෂ්ණාව දුරු කිරීම නිවනට හේතු වෙනොයි කියන බව ආර්යයන් වහන්සේලා ලක්ෂණ හතරකින් වටහා ගන්නවා. ඒ ප්‍රශ්නාව දුරු කිරීමෙන් තමයි ඒ සදාකාලික සැපය වූ නිර්වාණය සාක්ෂාත් කරන්නට පුළුවන් වෙන්නේ කියන බව. මොනවද ඒ කාරණා හතර? nissaranaṭṭa, vivekaṭṭa, asaṅkataṭṭa සහ amataṭṭa කියන මේ අර්ථ හතරෙන් තමයි ප්‍රශ්නාව දුරු කිරීම සැපයට හේතු වෙනවා නිවනට හේතු වෙනවායි කියලා ආර්යයන් වහන්සේලා දකි. නිස්සරණට්ඨ නිස්සරණට්ඨ කිව්වේ නිස්සරණාර්ථය. මෙතන අට්ඨ කියන්නේ අර්ථය කියන එකයි. તો නිස්සරණාර්ථය කියලා කිව්වේ කොමක්ද? ප්‍රශ්නාව දුරු කළාම නිස්සරණයයි කියලා කියන්නේ මිදීම. නික්මීම. එතකොට සම්පූර්ණයෙන්ම ප්‍රශ්නාව දුරු කරපු තැන ඒ ප්‍රශ්නාව නිසා හටගන්නා වූ සමස්ත පංචස්කන්ධයෙන්ම මිදෙන්නට පුළුවන්කම තියෙනවා. තෘෂ්ණාව නිසා පංචස්කන්ධේ නැවත නැවත ජනිත වෙනවා. ඒ තෘෂ්ණාව දුරු කළාම සම්පූර්ණ පංචස්කන්ධයෙන් මිදෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ පංචස්කන්ධේ නැති තැනක දුක ජනිත වෙන්නට කිසිදු අවකාශයක් ඇත්තේ නැහැ. ඒ නිසා තෘෂ්ණා නිරෝධය නිස්සරණාර්ථයෙන් සැපයයි කියලා දකිනවා පංචස්කන්ධයෙන් මිදීම් වශයෙන් එය සැපේ ඇති කරන්න දුක දුරු කරන්නට හේතු වෙනොයි කියන බව. ඊළඟට විවේකට්ට විවේකට්ට කියලා කියන්නේ යමකින් නිදහස් වීමේ අර්ථය විවේකාර්ථය. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් කාර්ය බහුලත්වයෙන් අපිට මිදෙන්න පුළුවන් නම් ඒක කායික විවේකයක්. නීවරණ ධර්මයන්ගෙන් සිත මුදවා ගන්නට පුළුවන් නම් ඒක මානසික විවේකයක්. සියලු කෙලෙස් ධර්ම වලින් සිත මුදවන්නට පුළුවන් නම් අවිද්‍යා තෘෂ්ණා ප්‍රමුඛ සියලු ක්ලේශයන්ගෙන් සිත මුදවන්නට පුළුවන් නම් ඒක ක්ලේශයන්ගෙන් නිදීම. ඒක තමයි මෙතන විවේක කියලා හඳුන්වන්නේ. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන කාය විවේකයයි කියලා කියන්නේ කය සැහැල්ලු කර ගැනීම. චිත්ත විවේකයයි කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් සිත මුදවා ගැනීම. උපදි විවේකයයි කියලා කියන්නේ පංචස්කන්ධය උපාදාන කිරීමෙන් සිත නිදහස් කර ගැනීම ක්ලේශයන්ගෙන් නිදහස් වීම සහ පංචස්කන්ධයෙන් නිදහස් වීම තමයි උපදි විවේක කියලා හඳුන්වන්නේ. එතකොට මේ ත්‍රිවිධාකාරයෙන් මේ සියලුම දුක්ඛයන්ගෙන් මිදෙන්නට පුළුවන් බව, ඒ සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්නට පුළුවන් බව තමයි විවේකාර්ථයයි කියලා හඳුන්වන්නේ. තෘෂ්ණාව දුරු කළ තැන තමයි ඒ සියලුම දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ අර්ථයෙන් ආරයන් වහන්සේලා ප්‍රශ්නාව දුරු කිරීම නිවනයි කියලා දකිනවා. ඊළඟට අසංකතට්ට අසංකත සංකත කියලා කියනවා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න. අසංකත කියලා කියනවා නැවත නැවත හේතු ප්‍රත්‍යයන්ගෙන් ගොඩනැගීමේ පීඩාව නැහැ. නැවත නැවත හේතු ප්‍රත්‍යයන්ගෙන් ගොඩනැගීමේ පීඩාව තියෙන්නේ මේ සංස්කාරයන් පවතින තාක්කල්. සංස්කාර කියන්නේම හේතු ප්‍රත්‍යයන්ගෙන් ගොඩනගන ගතිය, අටගන්නා ගතිය. ඒතර යම් තැනක මේ සංස්කාරයන්ගෙන් මිදුණා නම් පංචස්කන්ධයෙන් මිදුණා නම් එතන නැවත නැවත ගොඩනගන්න නඩත්තු කරන්න දෙයක් නැහැ. එතකොට තෘෂ්ණාවෙන් මිදෙනකොටම ඒතනත්තා පංචස්කන්ධයෙන් මිදෙන්නට පසුබිම සකසා ගන්නවා. පංචස්කන්ධයෙන් මිදුණු තැන කිසිවක් නැවත නැවත ගොඩනගන්නට සංස්කරණය කරන්නට නැහැ. එනිසා ඒ තනත්තාට සියලු සංස්කාර දුක්ඛයන්ගෙන් ඒ තනත්තා නිදහස් වෙනවා. අන්නේ අර්ථය තමයි අසංකතට්ට කිව්වේ. ඊළඟට හතරවෙනි ලක්ෂණය තමයි අමතට්ට. අමත කියලා කියන්නේ මත කියලා කියනවා මල මැරුණු කියන අදහස් කර. අමත කියන්නේ නොමැරෙන తত্ত্বය. අමෘත කියලා හඳුන්වන්නේ ඒකමයි. එතකොට නොමැරෙන ගතිය. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා නම් එය මැරෙන ගතියෙන් යුක්තයි. අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. විපරිණාමයටපත් වෙන ලක්ෂණයෙන් යුක්තයි. සංකතය සහ විපරිණාමය එකට බැඳී පවතින. හේතු ප්‍රත්‍යයන්ගේ හට ගැනීම සහ නිරුද්ධ වීම එකට බැඳී පවතින. යම් තැනක හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා වූ සංස්කාරයන් නැතිනම් ඒ පංචස්කන්ධයෙන් සංස්කාර ධර්මයන්ගෙන් මිදුණු තැන සංස්කාර ධර්මයන් නැති නිසා කවදාවත් ඒ తত্ত্বය වෙනස් වෙන්නේ නැහැ, අහෝසි වෙන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, නිරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි නිවන සදාකාලිකයි කියලා හඳුන්වන්නේ. ලෝකයට අයත් කිසිවක් සදාකාලික වෙන්නේ නැහැ. ලෝකයට අයත් හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ. හටගන්න හැම දෙයක්ම වහා බිඳී යනවා. නිවන කියන්නේ සියලුම ක්ලේශ ධර්මයන්ගෙන් විනිර්මුක්ත වූ සහ පංචස්කන්ධයෙන් මිදුණු తত্ত্বය පංචස්කන්ධයෙන් මිදුනහම එතන නාම රූප ධර්ම සංස්කාර ධර්ම කිසිවක් නැහැ. කිසිවක්ම නැතිනම් එහි මැරෙන්නට, කැඩෙන්නට, බිඳෙන්නට, වෙනස් වෙන්නට, පරිවර්තනය වෙන්නට කිසිවක් නැහැ. එනිසා ඒ අමත නොමැරෙන අර්ථයෙන් ආරයන් වහන්සේලා නිර්වාණයෙහි සුවය වටහා ගන්න. මෙන්න මේ විදිහට තෘෂ්ණාව දුරු කිරීම නිස්සරණාර්ථයෙන්, විවේකාර්ථයෙන් ඒ වගේම අසංකතාර්ථයෙන් සහ අමතාර්ථයෙන් සුවදායක තත්වයක් කියන බව ආර්යයන් වහන්සේලා අවබෝධ කරගන්නවා. ඊළඟට ඒ தත්වයට පැමිණෙන්නට කුමක් කළ යුතුද? උපාය මාර්ගය කුමක්ද කියලා විමසනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා අය මේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ඒ සඳහා උපාය මාර්ගය. ඒ කුමක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ අංග 8කින් යුක්ත වූ මේ ආර්ය මාර්ගය. ආර්ය මාර්ගය කියන්නේ ආර්යයන් වහන්සේලා විසින් අනුගමනය කරන ලද නිසා ඒ මඟ අනුගමනය කරන්නා වූ තැනැත්තා ආර්ය භාවයටපත් වෙන නිසා මේ මාර්ගය ආර්ය මාර්ගය කියනවා. එය අංග 8කින් යුක්ත නිසා අෂ්ටාංගික මාර්ගයයි කියලා හඳුන්වනවා. එතකොට මොනවද අංග 8? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8. එතකොට එහි සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද? නිවැරදි දැක්ම. නිවැරදි දැක්ම කියලා ආපහු හඳුන්වන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම. එතකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්ම ඇති කරගන්නට අර ඉතිරි මාර්ගාංග උපකාර වෙනවා. ඒ නිසා ප්‍රධාන වෙන්නේ සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය මූලික කොටගෙන අවශේෂ මාර්ගාංග ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ තැනත්තා මේ චතුරාර්ය සත්‍ය නිවැරදිව අවබෝධ කරනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයට මේ මාර්ගාංග හැටියට දක්වන මානසික ගුණාංග සම්මා දිට්ඨි කියලා කියන්නේ ප්‍රඥා චෛතසිකය සම්මා සංකප්ප කියන්නේ විතර්ක චෛතසිකය සම්මා වාචා කම්මන්ත ආජීව කියලා ඒ නම් වලින් හඳුන්වන්නේ ඒ නම් වලින්ම හඳුන්වන විරති චෛතසිකය සම්මා වායාම කියන්නේ විරිය චෛතසිකය සම්මා සති කියන්නේ සති චෛතසිකය සම්මා සමාධි කියන්නේ ඒකග්ගතා චෛතසිකය මේ කුසල චෛතසික ධර්මයන් මනවින් ප්‍රගුණ කිරීම තුළින් තමයි ඒ චෛතසික ධර්මයන් එක් සිතක එක්වරම ජනිත වෙනකොට ප්‍රස්තාව දුරු කරමින් ආර්ය සත්‍ය අවබෝධ කරනවා. ඒතර සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන අවස්ථා හතරකදී චතුරාර්ය සත්‍ය මනවින් අවබෝධ කරනකොට හතරවෙනි අවස්ථාවේදී ත්‍ෘෂ්ණාව නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරනවා. ත්‍ෘෂ්ණාව නැමැති ඒ වාන සංඛ්‍යාත වාන කියන නමින් හඳුන්වන තෘෂ්ණාව නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන අවස්ථාව නිර්වාණ අවබෝධයයි කියලා හඳුන්වනවා. ඒ නිර්වාණ අවබෝධය සිද්ධ වෙන්නේ කොහොමද? මේ කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම තුලින්. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවන තාක්කල් ඒතනත්තා තුල අවිද්‍යාව පවතිනවා. අවිද්‍යාව තියෙන තාක්කල් මේ සංස්කාර ධර්මයන් පිළිබඳ ඇලුම් කරන තෘෂ්ණාව පවතිනවා. තෘෂ්ණාව පවතින තාක්කල් යලි යලි පංචස්කන්ධය හට ගන්නවා. හටගන්න හැම තැනකම සංකත විපරිණාම පීලන ਸੰతాප කියන දුක්ඛයන්ගෙන් නිරන්තරයෙන් පීඩාවටපත් වෙනවා. ඒ නිසා චතුරාර්ය සත්‍ය නිර්වාණ අවබෝධයට හේතු වෙන්නේ ඔන්න ඔය ආකාරයෙන් නිර්වාණ අවබෝධයයි කිව්වේ තෘෂ්ණාව ප්‍රහාණය කිරීම. ඒ තෘෂ්ණාව රඳා පවතින්නේ අවිද්‍යාව මත. අවිද්‍යාව කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ දුක නොඇතීම, ඒ දුකට හේතුව නොඇතීම, එයින් මිදීම සැපයයි කියලා නොයැටීම ඒ සඳහා මඟ නොයැටීම. එනිසා චතුරාර්ය සත්‍ය නොයැටීම නම් වූ අවිද්‍යාව දුරු කරන්නට සම්මා දිට්ඨිය මුල් කොටගෙන ආරෂ්ඨාංග මාර්ගයේ යම්කිසි කෙනෙක් අනුගමනය කරනවා නම් ඒ තැනැත්තා මේ දුක අවබෝධ කරනවා සියලු සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයෝ කියන බව නුවණින් දකිනවා ඒ දුක ඇති කරන්නේ තෘෂ්ණාව විසිනුයි කියලා දැකලා ඒ තෘෂ්ණාව ප්‍රහාණය කළ තැන ඒ තනත්තා සියලු දුකෙන් නිදහස් වෙනවා. ඔන්න ඔය ආකාරයටයි චතුරාර්ය සත්‍ය නිර්වාණ අවබෝධයට ඍජුවම දායක වෙන්නේ. එනිසා තමයි තථාගතයන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේ අවබෝධ කරගෙන සියලු සත්වයින්ට දුකෙන් මිදෙන මාර්ගය හැටියට ඒ ආර්ය සත්‍ය ලොවට දේශනා කරන්නේ. ඉතින් මේ කරුණු සිහිනුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අවිද්‍යාව දුරු කිරීම වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට වටහා ගන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ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 අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ගයාන් දර්ශන සිල්වා මැතිතුමා ඇතුළු පවුලේ සියලු දෙනාත් ඒ වගේම සහෝදර සහෝදරියන් සහ ඥාතීන් විසින් පින්කමේ ආරම්භන දෙසැම්බර් මාස 20 වෙනි දින 79 වෙනි ජන්මදිනයේ සමරන සීතා කරුණාරත්න මැතිණියට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම මිය පරලෝ යන්නට යෙදුණු ඒ ඒ සිල්වා මැතිතුමන් එතුමන්ගේ නැසී ගිය පියාණන් වන ඩේවිඩ් ද සිල්වා මැතිතුමන් මෑණියන් වන නැසී ගිය එදිරිමුනි ජොස්ලින් ද සිල්වා මැතිණිය ඒ වගේම සීතා කරුණාරත්න මැතිණියගේ පියාණන් වන නැසී ගිය ලෙස්ලි ඩග්ලස් මෙන්ඩිස් කරුණාරත්න මැතිතුමා මෑණියන් වන සෝමා කරුණාරත්න මැතිණිය ඇතුළු පරම්පරාවේ මියගිය සියලු ඥාතීන් සිහිපත් කරලා පුණ්‍ය ආනුමෝදනා කිරීමත් දේශකයන්න් වහන්සේ ඇතුළු ලංකා වාසී ලෝක වාසී හැම දිනාටම ආශිර්වාද කිරීමත් අරමුණු කොටගෙන අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරනවා එමෑණියන් වහන්සේගේ ජන්මදිනය 79 වෙනි ජන්මදිනය මුල් කොටගෙන හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පිංකමක් තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමය පිංකමක්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 79 වෙනි ජන්මදිනය සමරන සීතා කරුණාරත්න මැතිණියටත් ඒ වගේම ගයාන් දර්ශන සිල්වා මැතිතුමා ඇතුළු ඒ දූ දරුවන් සෑම සියලු දෙනාටමත් මොනුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න මිය පරලෝ යන්නට ඒ ඒ සිල්වා ඒ පියාණන් වහන්සේ ඇතුළු මෞපිය දෙපාර්ශ්වයේම මිය පරලෝකීය සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ නම් සඳහන් කළ සියලු ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ අප හැම දිනාට මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේසන සී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඥා රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද 79 වෙනි ජන්මදිනය සමරන සීතා කරුණරත්න මැතිණියටත් ගයන් දර්ශන සිල්වා මැතිතුමා ඇතුළු ඒ දූ දරුවන් බෑනවරු ලේලිවරු මොනබුරු මිනිබිරියන් ඇතුළු සෑම දිනාටම නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සලසේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා හැම දිනාම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර දියුණුවටපත් වේවා ඒ මෑණියන් ඇතුළු හැම දෙනාටම සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමි හැම දිනාටම පෙරවන් සරණයි